අද දේශිකානන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පණ්ඩිත පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ සමන්ත භගවානේතු අත්‍රාගතන්තු දේවතා සත්ධම්මං මුනිරා සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ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 මනස භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං ඉන්නතුනි අපේ සම්මා සම්බුදුජානන් වහන්සේ විසින් කොසඹෑනුවර රෝසිතාරාමෙහි වැඩ වාසය කරන කාලයක දේශනා කළ දේශනාවක ඇතුළත් වන ගාථා ධර්මයකුයි අද ධර්ම දේශනාවට මාතෘකා කළේ. අද මාතෘකා කළ මේ ගාථා ධර්මය සූත්‍ර පිටකයේ උද්දක නිකායට ඇතුළත් වන ඉති උත්තක පාළියේහි අන්තර්ගත සූත්‍රයකට අයත් ගාථාවක්. ඉති උත්තක පාළියේ මුළු සූත්‍ර සංඛ්‍යාව 137ක් වෙනවා. 137ක් සූත්‍රයන් අතරින් හතරවෙනි වර්ගයේ උබ්බ නිමිත්ත සූත්‍රය අද මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ. උබ්බ නිමිත්ත සූත්‍රයට දේවා වචන සූත්‍රය කියාත් ව්‍යවහාර කරනවා. අපේ බුදුහාමුදුරුවෝ කොසඹෑනුවර ගෝසිතාරාම වැඩ වාසය කරන කාලේ බුදුහාමුදුරුවන් දකින්ට පමණි භික්ෂුන් වහන්සේලා අතර බුදුහාමුදුරුවන් ධම්සභා අවස්ථාවට පැමිණෙන තුරු ශස්වදා හිටිය භික්ෂුන් වහන්සේලා අතර මෙන්න මෙහෙම කල්පනාවක් සාගතතාවට භාජනය වුණා මේ භික්ෂුන් අතර මධ්‍ය දේශයෙන් පැවිදිච්ච භික්ෂුන් වහන්සේලාත් හිටියා. ගන්ධාර දේශවලිනෝ ඉරානීය දේශවලිනෝ දක්ෂිනාපතේනෝ ආදී විවිධ ප්‍රාන්ත වලින් සමීලා මහාන පැවිදි වෙච්ච හාමුදුරුවන් වහන්සේලා සමූහයක් සිටියේ. මේ හාමුදුරුවරු සාකච්ඡා කර කර සිටියා තම තමන් උපන්න ජීවත් වුණු ප්‍රදේශවල කෙනෙක් මිය ගියාට පස්සේ අවමංගල චාරිත්‍ර ඉටු කරන විදිය පලාත් අනුව තියෙන වෙනස්කම් 62ක් ආගම් අතර තියෙන වෙනස්කම් නොඑක් නොක්කදී මිනිස්සුන්ගේ මතිමතාන්තර අනුව ඇති කරනු ලබන වෙනස්කම් මේ හැම දෙයක්ම සාකච්ඡා කර කර හිටියා. කොයි විදිහේ වෙනස්කම් තිබුණා? කොයි විදිහේ සංස්කෘතියකට ශිෂ්ටාචාරයකට ආගමකට අනුව අවසාන කටයුතු කළා? ඒ සෑම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ කෙනෙක් මලාට පස්සේ. දැන් මේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම කල්පනා කරනවා. දිව්‍ය ලෝක හයේ ජීවත් වන දෙව්වරු. සුඛීය මරණය සමගම මృత ශරීරය නොපෙනී යනවා අතුරුදහන් වෙනවා. මරණයට පස්සේ මృత ශරීරය අතුරුදහන් වෙලා නැති වෙලා නොපෙනී ගියාට පස්සේ සදිවි රෝගවල අවසන් කටයුතු සිද්ධ කිරීමක් සිද්ධ වෙනවද නැද්ද කියන මේ විමතියට මේ වික්ෂුන් වහන්සේලාපත් වෙනවා. එහෙමපත් වෙ ඉන්න අවස්ථාවේ අපේ ලෞතර බුදුහාමුදුරන් වහන්සේ මේ ධම් සභාවට පැමිණිලා. ධම් සභාවට පැමිණලා හිට මේ වික්ෂුන් වහන්සේගේ අභ්‍යාස වශයෙන් ඔවුන්ගේ අදහස් වශයෙන් පවත්නා ගැටලුව निराකරණය වන විදිහට මෙන්න මෙහෙම දේශනා කරනවා. යදා වික්කවේ දීවෝ දීවකායා චවන ධම්මෝ හෝති පංචස්ස කුබ්බ නිමිත්තානි පාතු බවಂತಿ මහණෙනි යම් කලක සද්දිජේ ලෝකවල ඉන්න දෙවිවරුන්ට සොතිය දිව්‍ය ආත්මෙන් තුත වෙන අවස්ථාව පැමිණියාම ඔවුන්ගේ මරණය ආසන්නයි, චුත වීම ආසන්නයි කියලා දැනගන්න පෙර නිමිති පහක් පහළ වෙනවා. ඒ පෙර නිමිති පහ මාලා මිලායන්ති. වත්තානි කිලිස්සන්ති. කච්චේහි සේදෝ විමුක්ඛන්ති. ශරීරේ දුක්ඛන්‍යං ඔක්කමති සකේ දේවෝ දේවාසනේ නාබි රමති කියන මේ පෙරනිමිති පහ. මාලා විරායන්ති කියන්නේ මල් මාලාව මැල වෙනවා. සබිවි ලෝකවල උපදින හැම දෙවි කෙනෙකුටම මනුස්ස ලෝකේ කරගත්ත කාමාවචර පුණ්‍ය කර්මයක විපාකයක් වශයෙන් පරවෙන්නේ නැති මල් මාලාවක් හිමි වෙනවා. ඒ මර්මාලාව හරවෙන්ට පටන් ගන්නේ ඒ දෙවියන්ගේ දිව්‍ය ආත්මය අවසන් වෙලා චුතවෙන්ට ආසන්න වුණාම. වත්තානි කිරිස්සම්ති කියලා කියන්නේ උතුරු දිව්‍ය සළු වස්ත්‍රය කිලුට වෙන්න පටන් ගන්නවා. සදිවිලෝකවල උපදින දෙවිවරුන්ට මනුෂ්‍ය ලෝකෙදී කරගත්ත කාමාවචර පුණ්‍ය කර්මයක විපාකයක් වශයෙන් කොහොමවත් කිලුතු වෙන්නේ නැති උතුරු සළුවක් හම්බ වෙනවා. ඒ උතුරු සළුව කිලුතු භාවයටපත් වෙන්නේ ඒ දෙවියන්ගේ මරණය ආසන්න වුණාම එය දැනගන්ට පෙර නිමිත්තක් වශයෙන් කච්චේහි සේදෝ විමුච්ඡම්පි කියන්නේ කිහිලි වලින් දහදිය බිඳු වැగిරෙනවා. කච්ච කියන්නේ කිහිල්ලට. කච්ච කුට කියන්නේ කිහිල්ල පොට්ටනියක් තියාගෙන වෙළඳාම් කරපු වෙළෙන්දට. කච්චේහි සේදෝ විමුච්ඡම්පි කියන්නේ කිහිල්ලෙන් දහදිය වැగిරෙනවා. සදිවිරෝකල දෙවිවරුන්ට දහදිය දැමීමක් නැහැ. නිරෝගී දහදිය දැමීමෙන් තොරයි සුගන්ධිතයි. එහෙම වුණත් ඒ දෙවියන්ගේ මරණය ආසන්න වුණාම මරණය ආසන්නයි කියලා දැනගන්න පෙර නිමිත්තක් වශයෙන් දෙවියන්ගේ කිහිලි වලින් දහදිය බිඳු කීපයක් වගිරෙන්න පටන් ගන්නවා. ඒක තුන්වෙනි පෙර නිමිත්ත. හතරවෙනි පෙර නිමිත්ත ශරීරයේ දුබ්බන්නියන් ඔක්කමති කියන එක. දෙවියන්ගේ ශරීරය සෑම තිස්සෙම කරුණ ස්වභාවයෙන් බබලෙනවා. කාන්තිමත්ව බබලෙනවා. කාරුණ්‍ය ලක්ෂණ වලින් හා කාන්තිමත් භාවයෙන් බබලෙන මේ දිව්‍ය ශරීරයේ බොහොම ආශාද ජනක විදිහට ජීවත් වෙන දෙවිවරු අතර කවුරු හෝ දෙවි කෙනෙක් මරණය ආසන්න වුණොත් අර කාන්තිමත් භාවය අඩු වෙනවා දුර්වර්ණ වෙනවා ඒ නිසා ශරීරයේ දුප්පණ්‍යං ඔක්කමති දිව්‍ය ශරීරය දුර්වර්ණ වෙනවයි කියලා හතරවෙනි පෙර නිමිත්ත පහළ වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා පස්වෙනි පෙර නිමිත්ත සකේ දේවෝ දේවාසනේ නාබි රමති. සොකීය දෙවියන්ට සොකීය දිව්‍ය විමානයේහි ඇලීම ඇති වෙනවා. මනුෂ්‍ය ලෝකෙදි කළ කාමාවචර පුණ්‍යපාකයක් වශයෙන් සදිව්‍ය ලෝකවල උත්පත්ති ලැබෙන හැම දෙවි කෙනෙකුටම තමන් උපන්න දිව්‍ය විමානය කෙරෙහි කලකිරීමක් කියලා එකක් කොයි වෙලාවකවත් ඇති වෙන්නේ නැහැ. දැනෙන්නේත් නැහැ. ඒක එක ලෞකික සැපයක්. කලකිරීමෙන් තොරව ප්‍රසන්නතාවයෙන්ම සුඛී විමානවල ජීවත් වන දෙවරුන් අතර කවර හෝ දෙවි කෙනෙකුට සුඛීය මරණය ආසන්න වුනහම මරණය ආසන්නයික දැනගැනීමේ පෙර නිමිත්තක් වශයෙන් දැන් ඉතින් මේ දිව්‍ය විමානයේ ජීවත් වුණා ඇති කියලා හිත කල්පනාවක් ඇති වෙනවා. ඒකට කියනවා සතේ දේවෝ දේවාසනේ නාභි රමති කියලා මේ පස්වෙනි ලකුණ. ඔය විදිහට මල් මාලාව හරවෙන්න පටන් ගන්න එක දිව්‍ය සලුව කුරුටු වෙන්න පටන් ගන්න එක දිව්‍ය ශරීරයේ කිහිලි වලින් දහබිය බිඳු කීපයක් වැගිරීම දිව්‍ය ශරීරයේ කාන්තිමත් භාවය අඩුවීම තමන්ට ලැබුණු දිවිමානයේ දැන් හිතේ ඇති කියලා කල්පනා වීම කියන මේ පෙරණිමිති පහම හෝ කීපයක් හෝ පහළ වුණාම ඒ දෙවියනොත් ඒ දෙවියන්ගේ අහල පහල ඉන්න සහායක සම්පත්ත දෙවිවරුත් දැනගන්නවා මේ දෙවියෝ දැන් මරණයට ආසන්නයි කියලා. සමේනම් වික්කවේ දේවා ශ්‍රවණ ධම්මා අයම් දේව පුත්තෝ ඉති විදිත්වා තේහි වාචාහි අනුමෝදන්ති මහණෙනි මේ විදිහට මේ දෙවරුන් අතරින් කිසියම් දෙවිකෙනෙකුට මේ මරණ ලක්ෂණ පහළ වෙච්ච බව දැක්ක අනිත් දෙවිවරු මේ දෙවියන් එකතු කරගෙන විවේක ස්ථානයකට වෙලා නන්දන වනය හෝ එහෙම නැත්නම් වෙන විවේක ස්ථානයකට වෙලා වචන තුනකින් අනුමෝදනාවක් කරන්න. ඒ අනුමෝදනා කිරීම තමයි අවසාන ගෞරව දැක්වීම. මොනවද මේ අනුමෝදනා තුන? පළවෙනි අනුමෝදනාව ඊතෝබෝ සුගතින් ගච්ඡ පින්වත් දෙවිය මේ දිව්‍ය ලෝකෙන් චුත වුණාම සුගතියට යන්ත සුගතිය උප්පත්තිය ලබන්ත එය පළවෙනි අනුමෝදනාව ප්‍රාර්ථනාව දෙවෙනි අනුමෝදනාව සුගතින් ගන්වා සුරද්ද ලාභන් ලබ සුගතියට ගිහිල්ලා හිට සුරද්ධ ලාභය ලබා ගන්නට තුන්වැනි අනුමೋದනාව සුරබ්දලාභං ලබිත්වා සුප්පටිත්තිකා බවාහි සුරබ්දලාභය ලැබීගෙන සුප්පටිත්තික භාවයට පත්වෙන්ට කියලා හිත කියනවා අනුමෝදන් කරනවා ප්‍රාර්ථනා කරනවා ඒතර ප්‍රාර්ථනා කරන්නේ දිව ලෝකෙන් චුත වෙලා සුගතියේ උපදින්න. මේ සුගතිය කියලා මෙතන අදහස් කරන්නේ ස්වර්ගය. ස්වර්ගයටයි මෙතෙන්දී සුගති කියන වචනේ ව්‍යවහාර කළේ. එතකොට මෙතනින් පිටත් වෙලා හිට ස්වර්ගයේ උපදින්න කියලා හිත කියනවා. සුගති උච්චති සග්ගා තිරභාවං භෝගමානුස සම්පදා කියන දේශනාව අනුව සුගති කියන වචනයෙන් මෙතන සග්ග ස්වර්ගයයි අදහස් කළේ. එතකොට පළවෙනි අනුමෝදන් කිරීම දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු දිව්‍ය ලෝකෙන් මැරලා චුත වුණාම ස්වර්ගෙ ගිහිල්ලා උපදින්න කියන එක. දෙවෙනි ප්‍රාර්ථනාව ඒ ස්වර්ගයේ උපදිනාම සුරද්ධලාභය ලබා ගන්නට කියන එක. තුන්වෙනි ප්‍රාර්ථනාව සුරද්ධලාභය ලබාගෙන හිට සුප්‍රතිෂ්ඨිත කෙනෙක් වෙන්න කියන එක. දැන් මෙන්න මෙහෙම අපේ බුදුහාමුදුරෝ දේශනා කළාම මේ ධම්සභා මණ්ඩපයේ ඉන්න වික්ෂුන් වහන්සේ නමක් අපේ බුදුහාමුදුරුවන්ගේ මෙන්න මෙහෙම අහනවා කින්නකෝ බන්තේ දේවානං සුගති ගමන සංඛාතං භාග්‍යවතුන් වහන්සේ මේ දේවරුන්ගේ ස්වර්ග ගමන නැත්නම් ස්වර්ගය කියලා කියන තැන කොහෙද තියෙන්නේ? කිංච වික්කවේ දේවානං සුරද්දලාභ සංඛාතං භාග්‍යවතුන් වහන්සේ සුරද්දලාභය කියලා කියන්නේ මොකද්ද? කිම්පන බන්තේ දේවානං සුප්පටිච්චිත සංකාපං භාග්‍යතුන් වහන්සේ සුප්පටිච්චිත සංඛාතේ කියලා හිත මේ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් වික්ෂුන් වහන්සේ නමක් ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කළාම අපේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරනවා. පළවෙනි ප්‍රශ්නය සුන්නකෝ බන්තේ දේවානං සුගති ගමන සංකාතං. භාග්‍යතුන් වහන්සේ සදිව ලෝකවල දෙවිවරු සුගතිය ස්වර්ගය කියලා හිත ව්‍යවහාර කරන්නේ කොතෙන්ටද? බුදුහාමුදුරුවෝ ඒකට මෙන්න මෙහෙම උත්තරයක් පිළිතුරක් වදාරනවා. මනසත්තං කෝ භික්කවේ දේවානං සුගති ගමන සංඛාතං භික්කවේ මහණෙනි දේවානං දෙවරුන් විසින් මනුස්සත්තං කෝ සුගති ගමන සංඛාතං මනුෂ්‍යාත්මයම සුගතියය ස්වර්ගය කියලා හිත විවහාර කරනවා විශ්වාස කරනවා පිළිගන්නවා එතකොට දෙවරු මලහම ප්‍රාර්ථනා කරන්නේ ස්වර්ගයට යන්තයි කියලා මිනිස් ආත්මයක උපදින්න. එතකොට ඊතෝබෝ සුගතින් ගච්ඡ manussත්තං සහ උග්‍යතං මනුස්ස භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං කියන මේ ගාථාව මෙතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කළේ. ඊතෝබෝ සුගතින් ගච්ඡ හැම දෙවි කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා ස්වර්ගයට යන්න කියලා. ස්වර්ගය කියන්නේ මනුෂ්‍ය ආත්මය කියලා හිත බුදුහාමුදුරුවෝ මනුස්සත්තංකෝ වික්කවේ දේවානං සුගතිගමන සංඛාතං කියලා හිත කෙලින්ම ඍජුව පැහැදිලිව දේශනා කරනවා. මනුෂ්‍ය ආත්මයට ස්වර්ගය කියන්නේ මොන හේතුව නිසාද? ස්වර්ග කියන වචනේ අපි ලියන්නේ සයන්න බැඳි වයන්න ගයන්න උඩින් රේපය. එතකොට ස්වර්ග කියලා අපි ලියනවා. එහෙම ලිව්වට මෙතන වචන දෙකක් තියෙන්නේ. සයන්න බැඳි ස්ව කියන වචනයත් අයන්න ගයන්න උඩින් රේපය ගියහම අර්ග කියන වචනයක් කියන ස්ව කියන වචනයක් අර්ග කියන වචනයක් කියන වචන දෙක එකතු වෙලයි ස්වර්ග කියන වචනේ හැදෙන්නේ. ස්ව කියන වචනේ තේරුම මොකද්ද? අර්ග කියන වචනේ තේරුම මොකද්ද? ස්ව කියන වචනේ තේරුම අපි ඉස්සෙල්ලා කල්පනා කරමු. ස්වකීය කියලා අපි ආය කියනවනේ. ස්වකීය කියන්නේ තමන්ගේම වෙන කෙනෙකුට අයිති නැති ස්වාභිමතය ස්වාභිමතය කියන්නේ තමන්ගේම කැමැත්ත වෙන කෙනෙකුගේ කැමැත්තකට අනුකූල නොවන ස්වාභිමතය සුඛීය භාර්යාව කිව්වහම ඒ කියන මිනිස්සෙකුට පමණක් අයිති භාර්යාව. වෙන කාටවත් අයිති නැහැ. සුඛී ස්වාමියා කිව්වහම ඒ භාර්යාවට පමණක් අයිති ස්වාමියා. වෙන කාටවත් අයිති නැහැ. වෙන කාටවත් අයිති නැතුව හුදෙක් සමන්ත පමණක් අයිති කියන මේ වචනය මේ අර්ථය දුන්නේ සුඛින වචනේ. සෝ උත්සාහයෙන් සෝ උත්සාහයෙන් වෙනත් කෙනෙක්ගේ උදව් කිරීමක් අනුබල දීමක් මුක්කු ගැහිීමක් නැතුව තමන්ග තනි උත්සාහයෙන් කරන දේවල් වලට සෝසාහයෙන් කියනවා විරක් කෙනෙක් ක්‍රියාත්මක නොකර තීමීම ක්‍රියාත්මක වන දෙයට ශ්‍රයං ක්‍රිය කියලා කියනවා තීමීම ක්‍රියාත්මක වන දෙයට එතකොට සුතන වචනේ තේරුම හවුල් අයිතියෙන් තොර උදෙක් තමාගේ තනි අයිතියෙන් හවුල් ශක්තියෙන් තොර උදෙක් තමාගේ තනි ශක්තියෙන් සුදුන වචනේ තේරුම දැන් අපි දන්නවා වෙන කෙනෙක්ගේ උදව් අනුබල නැතුව තමන්ගේ තනි ශක්තියෙන් ස්ව ශක්තියෙන් කියන වචනේ අපි පාවිච්චි කරනවා ඒකට. ස්වකීය ශක්තියෙන්. ශක්තිය කාගේද? තමන්ගේ පමණයි. අනු සම්බන්ධයක් නැහැ. ඒක ස්වශක්ති. ඒතර ස්වකීන වචනේ තේරුම තමන්ගේ තනි ශක්තියෙන් කියන එකයි. අර්ධය කියන වචනය දෙවෙනි වචනේ. අයන්න ගයන්න උඩින් රේපය. එතකොට අර්ග කියන වචනය පාවිච්චි කරනවා. අර්ග කියන වචනය ක්‍රිස්තු පූර්ව 400ට ඉස්සර තිබිච්ච භාෂාවලයි පාවිච්චි වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 400ට ඉස්සර තිබිච්ච භාෂා ඔක්කොටම කියන පොදු වචනයක් තියෙනවා ප්‍රාකෘත භාෂා කියලා. වෛදික ප්‍රාකෘත, මාගදී ප්‍රාකෘත ආදී වශයෙන් පාවිච්චි කරනවා ප්‍රාකෘත කියලා වචනයක්. එතකොට ඍග්වේදී අර්ග කියන වචනය තියෙනවා. බ්‍රාහ්මනික ග්‍රන්ථවල අර්ග කියන වචනය තියෙනවා. උපනිෂද් ග්‍රන්ථවල අර්ඝ කියන වචනය තියෙනවා. ආරණ්‍යක ග්‍රන්ථවල අර්ඝ කියන වචනය තියෙනවා. ක්‍රිස්තු පූර්ව 400ට පෙර තිබිච්ච භාෂාවල වෛදික භාෂාවල බ්‍රාහ්මණ භාෂාවල එතකොට උපනිෂද් භාෂාවල අර්ඝය කියන වචනය ඒ විදිහටම තියෙනවා. ක්‍රිස්තු පූර්ව 400 ඉන්දියාවේ පහළ වුණ ව්‍යාකරණ පිළිබඳ ඍෂිවරයෙක්. ඒ ඍෂිවරයාගේ නම පාණිනි. පාණිනි කියන ඍෂිවරයා විසින් එදා තිබිච්ච කොම භාෂාවල් එකතු කරගෙන ඒ භාෂාවල් සංස්කරණය කරලා විශේෂයෙන්ම වෛදික භාෂාව සංස්කරණය කරලා අලුතෙන් භාෂාවක් හරි ගැස්සුවා. අලුතෙන් සංස්කරණය කරන ලද භාෂාව කියන තේරුම උඩ ක්‍රිස්තපූර්ව 400 දී පාණ්‍ය විසින් සංස්කරණය කරලා හදාපු භාෂාවට සංස්කෘත භාෂාව කියලා කියනවා. ඒ සංස්කෘත භාෂාව සකස් වෙන වෙලාවේදී අයන්න ගයන්න උඩින් හේතේ තිබිච්ච අර්ධය කියන මේ වචනේ අයන්න ගයන්න මැද්දට නයන්නක් දැම්මා. ඒ හින්දා සංස්කෘත භාෂාවේ මේ අර්ග කියන වචනය පාවිච්චි වෙන්නේ අනර්ග කියලා. අර්ග කියන වචනය වෛදිකයි ප්‍රාකෘතයි ඒ වචනයම සංස්කෘත භාෂාවට සංස්කරණය වුණා අනර්ග කියලා. දැන් අපි වචන දෙකක් ගන්නවා එකම තේරුමේ අර්ග අනර්ග කියලා අපේ සිංහල භාෂාවේ දම්පියාටුවාගත පදය කෞසිලිමින අමාවතුර බුත්සරණ පූජාවලි ආදී පොත්පත්වල අගේ අගේ කියලා වචනයක් තියෙනවා අපේ අයත් පාවිච්චි කරනවා අගෙයි අගෙයි කියලා කියනවා. එතකොට අපේ භාෂාවේ අග අගේ කියන මේ වචන දෙක පාවිච්චි වෙනවා. සිංහල භාෂාව සංස්කෘත භාෂාවටත් වඩා පැරණි. වෛදික භාෂාවටත් වඩා පැරණි භාෂාවක්. එනිසා සිංහල භාෂාවේ අගය කියන වචනය පුරාතන සිංහලයේ තියෙන අග අයන්න අල් ගයන්න අත් කියලා පාවිච්චි කරනවා. අපේ සිංහල භාෂාවෙන් භින්න වෙච්ච හැදිච්ච භාෂාවක් ලැටින් භාෂාව. ලැටින් භාෂාවේ අග කියලා හිත මේ තේරුමේ මේ අර්ථයේ මේ වචනය පාවිච්චි වෙනවා. ලැටින් භාෂාව හැදිච්ච හැටි සිංහලෙන් හැදිච්ච හැටි විස්තර කරන්න මේ වෙලාව නෙමෙයි. එතකොට ලැටින් භාෂාවෙත් අග කියන වචනය තියෙනවා. ප්‍රාකෘත භාෂාවේ අර්ග කියන වචනය තියෙනවා. සිංහල භාෂාවේ අග අගේ කියන වචන තුනම තියෙනවා. සංස්කෘත භාෂාවේදී ස්තූප වහාර 100 පාන්නේ අර්ගය කියන වචනේ මැද්දට නෑන්නක් දාලා අනර්ගය කියලා වචනේ හදුවා. සංස්කෘතයෙන් සිංහලට පෙරලා ගත්ත අපේ අලුත් සිංහල වචනවල අනර්ග කියන වචනේ ඒ විදිහටම දිනතම් තියෙනවා අනර්ග කියන වචනේ එහෙම්ම පාවිච්චි කරනවා. ඒක සිංහල කරලා ලියනවා අනගී කියලා. දැන් අපි දන්නවා අර්ග අනර්ග අනගේ අද අගෙයි මේ වගේ මේ වචන සමූහයක් තියෙනවා මොනවා හරි දෙයක් අපි අගෙයි අගෙයි අගෙයි කියනවා නම් අනර්ගයි අනර්ගයි කියනවා නම් අනදි අනදි කියනවා නම් ඒ කියන තේරුම තමයි අර්ගය කියන වචනේ තියෙන්නේ මොකක්ද අපි අගය කියන්නේ? යම් જાතියක යම් වර්ගයක ඔක්කොටම වැඩිය හොඳ එකටයි අපි අගය කියන්නේ. ළමයි ගොඩාක් ඉන්න තැන හොඳ ළමයෙක් අපි වෙන් කරනවා අගේ ඇති ළමයා කියලා. සාප්පුවකට ගියාම ඒ සාප්පුවේ බඩුවලින් එක බඩුවක් අපි තෝරගන්නවා අගේ ඇති බඩුව කියලා. අගය කියන්නේ සමස්තයක් වශයෙන් අපි උසස්ම කියන එකයි. ස සශක්තියෙන් අර්ධ අගේවන්ට පුළුවන් අති උසස්වන්ට පුළුවන් ජීවියා කොතනද ඉන්නේ ඒ ජීවියා ඉන්න තැනට ස්වර්ග කියලා කියනවා. ඒතර ස්වර්ගය කියලා කියන්නේ සුසක්තියෙන් අන්‍ය උදව් විරහිතව ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන් ජීවීන්ට ඒ ජීවීන් ඉන්න තැනට අර්ග සම්පත්තිය උපනිෂද් ශාස්ත්‍රයේදී කටෝපනිෂද් මාන්දුක්ඛ උපනිෂද් කාකෝදුකී ආදී තැන්වල අර්ග සම්පත්තිය දෙකකට බෙදලා දක්වනවා ශ්‍රේෂ්ඨ අර්ග සම්පත්තිය ශ්‍රේෂ්ඨ අර්ග සම්පත්තිය හේය ස්වර්ග සම්පත්තිය කියන්නේ තමන් ජීවත් වන ආත්මය සුශක්තියෙන් තමන් උපන්න ආත්ම භාවය සෞභාග්‍යමත් කරගන්න එක ඓශ්වර්යමත් කරගන්න එක මරාට පස්සේ උපදින උපදින ආත්ම සෞභාග්‍යමත් යහපත් දුක් නැති ආත්ම බවට පත් කරගන්න එක හේය සම්පත්තිය කියනවා ශ්‍රේයස්තම්පත්තිය කියනවා සකල ක්ලේශයන් නැති කර රහිත විමුක්තියට නිවනට නිර්වාණයට පත් වෙන එක. එතකොට ශ්‍රේයස් කියන්නේ ඒක අපේ භාෂාවෙන්, pāli භාෂාවෙන්, බුදුහාමුදුරන්ගේ භාෂාවෙන් ලෞකික පුණ්‍ය කර්ම, කුසල කර්ම, සමාධි කර්ම. අර්ග කියන එක අපේ බුදුහාමුදුරන්ගේ භාෂාවෙන් ලෝකෝත්තර කුසල කර්ම ලෝකෝත්තර සමාධි එතකොට සුශක්තියෙන් තමන්ගේ සුජීවිතය අගේවන්ත කරගන්න පුළුවන්කම තියෙන්නේ මරාට පස්සේ උපදින භවයෙන් භවය යහපත් කරගන්න ශක්තිය තියෙන්නේ මනුෂ්‍යයටයි මිනිහටයි සුශක්තියෙන් අනිත් දුක් අනාත්මාදී යෝනිසෝ මනසිකාරයට පිවිසලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග අවබෝධ කරමින් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී සංයෝජනයන් ප්‍රහාණය කරමින් සෝවාන් බවට සකදාගාමී බවට අනාගාමී බවට අරහත් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ආත්මයක උපන්න මනුෂ්‍යයටයි මනුෂ්‍ය ආත්මයෙන් මැරිලා දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක සුද්ධාවාසයක ඉඳලා නිවන් යන්ට වුණත් සෝවාන් වීම සකදාගාමී වීම අනාගාමී වීම කියන ඒවා මනුෂ්‍ය ආත්මෙදි ලබා ගන්න ඕන ඒ තැන් වලට යන්න. ඒක නිසා අර්ග සම්පත්තිය ලෝකුත්තර සම්පත්තිය උපදවා ගන්නත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්න ඕනේ. ඒ නිසා මනුෂ්‍ය ආත්මයට ස්වර්ග කියනවා. ඊතෝබෝ සුගතින් ගත්ත මනුෂ්‍යත්තං සහව්‍යතං කියලා දේශනා කළේ පින්වත් දෙවිය ස්වර්ගයට යන්න එතන මනුෂ්‍ය ආත්මය සහාය කරගන්න කිව්වේ ඒකයි. මනුෂ්‍ය භූතෝ ලබ සද්දං අනුත්තරං මනුෂ්‍යාත්මයට පත්වලා හිත මනුෂ්‍ය භූතයෙක් වෙන්න කියනවා. මනුෂ්‍ය භූතයා කිව්වහම මේ සොහොන් පොළේ තුන් මාංශලේ ඉන්න භූතයා නෙමෙයි. ඒ භූත අභූත කියලා වචන දෙකක් තියෙනවා. ඉස්සර කාලේ මිනිස්සු බෝක්කුඩ ඉඳන් කියනවා නිකන් අභූත කියන්න එපා කියලා. අභූත කියන්න එපා කියන්නේ බොරු කියන්න එපා කියන තේරුමයි. අභූත කියන්නේ බොරුවට නම් භූත කියන්නේ සත්‍යයට. අපේ බුදුහාමුදුරෝ දේශනා කරනවා අභූතවාදී නිර්යන් උපේදී බොරු කියන මිනිස්සු අපායේ උපදිනවා. යථා භූත ඥාන දර්ශන සත්‍ය සත්‍ය විසියම් දැකීමේ නුවණ. ඒකට භූත කියන්නේ සත්‍ය. සත්‍යවාදී මිනිසා කියලා කියන්නේ මිනිස්සාත්මික ප්‍රදලා මනුෂ්‍ය නේරයිකයෙක් වෙන්න එපා, මනුෂ්‍ය තිරස්චීනයෙක් වෙන්න එපා, මනුෂ්‍ය ප්‍රේතයෙක් වෙන්න එපා, මනුෂ්‍ය පාරමාර්ථිකයෙක් වශයෙන්ම ජීවත් වෙන්න කියලායි. ඕක තමයි පළමුවෙනි ප්‍රාර්ථනාවෙන් ලබා ගන්නේ. manussක්ඛං කෝ භික්ඛවේ දේවානම් සුගතිගමන සංකාතං කියලා ප්‍රාර්ථනා කළේ දෙවියෝ ඔය ටිකට බාගන්න එක. දෙවෙනි එක චින්තබන්තේ දේවානම් සුරද්දලාභ සංකාතං. භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට සුරද්දලාභය කියේ මොකද්ද? ඒ ගාථාවම තියෙනවා. ලබ සද්ධං ශ්‍රද්ධාව ලබා ගන්නට කියන එකයි. ශ්‍රද්ධාව ගැන ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් තොරව නිසරණාභ්‍යාසයෙන් කරන දෙයට. ඡන්දා, ද්වේෂාත්, භයාත්, මෝහාත් යෝ ධර්මං නාති වර්තතේ ස ශ්‍රද්ධායිති විඤ්ඤයෝ ශ්‍රේයසෝ භාජනම් පරම් කියලා ආරි රත්නාවලී සූත්‍රයේ උගන්වනවා ඡන්දා, දෝසා, භයා, මෝහා කියලා සතර අගතියෙන් වෙන්වීම කියලා හිත තේරවාද සූත්‍රවලත් උගන්වනවා. සතරාගතියෙන් වෙන්වලා පහල කරගන්න සිත තමයි ශ්‍රද්ධා සිත. ඒ ගැන විග විස්තර නොකරට මේ පින්වතුන් හොඳට ඒ ගැන අහලා තියෙනවා. ඔය ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාවෙන්ම අපිට හුඟක් දේ ලබා ගන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාවේ විශේෂත්වයක් තියෙනවා. ශ්‍රද්ධාව ලබා ගන්න කෙනෙක් ඒ ශ්‍රද්ධාව සද්ධාන සද්ධා කියන රත්නත්‍රය පිළිගන්න ශ්‍රද්ධාවට. ඕකප්පන සද්ධා කියලා කියනම කර්ම කර්ම විපාක ආදීන් පිළිගන්න එකට. අධිගම සද්ධා කියලා කියනවා සක්කායදිට විචිකිච්ඡා සීලපත පරාමාස නැති කරලා සෝවාන් මාර්ග ඵලයටපත් වීමට. ලබ සද්ධාන් අනුත්තරං කියලා හිත දෙවියෝ ප්‍රාර්ථනා කරන්නේ මේ අධිකම ශ්‍රද්ධාව ලබා ගන්න ලැබේවා කියලයි. එතකොට ආගම ශ්‍රද්ධා කියන්නේ බුදු පසේ බුදුන් වරුන්ට නියත ඉවරන අවස්ථාවේ නම් බුද්ධත්වයට දක්වා පහළ වෙන ශ්‍රද්ධාව. දෙවිය ප්‍රාර්ථනා කරන්නේ අධිකම ශ්‍රද්ධාව සෝවාන් මාර්ගඵලයට පත් වේවා කියන එක. සෝවාන් මාර්ගඵලයට පත් වුණාට පස්සේ ඒ සකදාගාමි අනාගාමි ආදී ඵලවලටපත් වුනහම දිව්‍ය ලෝකෙ උපදින්නත් පුළුවන් අනාගාමි වුනහම උපදින තැන්වල උපදින්නත් පුළුවන් සුද්ධාවාසවල උපදින්නත් පුළුවන් නිවනට යන්න දොර ඇරෙනවා ඒක නිසා ලබසද්ධං අනුත්තරං කියන එක තමයි දෙවියන්ගේ දෙවෙනි ප්‍රාර්ථනාව තුන්වෙනි එක තුන්වෙනි බලාපොරොත්තුව හිම් පණබන්තේ දේවානම් සුප්පතිතු සංකාතං කියන ප්‍රශ්නය. මේ හාමුදුරුව අහනවා භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට සුප්පටිත භාවය කියලා කියන්නේ මොකද්ද? යම් කෙනෙක් ඔය අධිකම ශ්‍රද්ධාවටපත් වුණා නම් එයා සෝවාන් මාර්ගයෙන් මාර්ගඵලයටපත් වෙන එක තමයි සුප්පටිත භාවය. ඒ සුප්පටිත භාවයටපත් වෙච්ච එක නැවත වරක් සතර ඕගයන්ට වැටෙන්නේ නැහැ. කාමෝග, භවෝග, වික්ඛියෝග, අවිජ්ජාෝග බිඳගෙන බිඳගෙන ඉස්සරහටම ගිහිල්ලා හිට නිර්වාණය දක්වාම යනවා. අන්නේ යන්න ලැබෙන එක තමයි සුරද්ධලාභය. සුප්පතිච්චිතලාභය. ඒක මනුෂ්‍යාත්මයේ ස්වර්ගය අධිකම ශ්‍රද්ධාව ලබා ගන්න එක සුරද්ධලාභය ඒ සෝවාන් මාර්ගයේ ඉඳන් නිවන දක්වා ගමන් කරන වරදින් නැතුව නිවනට පිහිටවන එක තමයි සුප්පටිච්ච භාවය. උන් ඔය කර්ම තුනම ලබා ගන්නට කියලා දෙවියෝ ප්‍රාර්ථනා කරන්නේ. අන්නේ ප්‍රාර්ථනාව කරන විදිය තමයි මේ සූත්‍රයෙන් අපේ බුදුහාමුදුරෝ දේශනා කළේ. දැන් අපි ඔක්කොම මිනිස්සු අපිට තියෙනවා මේ සම්පත්තික ඔක්කොම දැන් අපිට මනුෂ්‍යාත්මයක් තියෙනවා මනුෂ්‍ය භූත භාවය නිසිවිදිය තියෙනවා අපිට දැන් ශ්‍රද්ධාව ලබා ගන්න හොඳට පුළුවන් අධිකම ශ්‍රද්ධාව කියන සෝවාන්කමට යන්නත් උන්නම් පුළුවන් අපිට එහෙම ගිහිල්ලා හිට සුප්පටිත වෙලා හිට නිර්වාණයටපත් වෙන්නත් පුළුවන් ඒ නිසා අපි හැම දිනම දැන් ප්‍රාර්ථනා කරමු මේ අපට දෙවියෝ පවා ප්‍රාර්ථනා කරන අති උසස් මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා දැන් මේ සම්පත් ලැබිලා තිබෙනවා ඒ නිසා මේ කින සම්පත් තුනම අපි අතේ තියෙන්නේ මේක ඉවත නොදා මේක නිසිවි විදියට උපමට්ටම් කර ලබා ගන්නට අපි හැම දිනම දිස්ත්‍රාණ කරමු සාදු කියලා හිත. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ නුගේගොඩ ගංගුඩුවිල පුෂ්පාරාමාධිපති සහ පූකොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කහටපිටියේ පඬිත් පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ